සුපින්වත් ඔබ සැමට. සදහතුනි තැන තැන කේලම් කියන්නන් හොරුන්ට වඩා භයානකයි. මොකද ඔවුන් හොරකම් කරන්නේ තවත් කෙනෙකුගේ ආත්මගරුත්වය. එනිසාවෙන් තැන තැන කේලම් නොකිය තමන්ගේ දේ පමණක් තමන් සිදු කරමින් අපි ජීවත් වන්නට හුරු වෙමු. අද දවසේත් සුපුරුදු ලෙසින් මේ සඳුදා දවසේ බෞද්ධ රූප වාහිනියත් බෞද්ධ ගුවන්විදුලියත් ඔබ වෙත ගෙනෙන ප්‍රතිවේක්ෂා වැඩසටහන මෙලෙසින් ආරම්භ වන්නේ. අද දවසේ පටන් පුරා සතියක් මුළුල්ලේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ සතිපට්ඨානය ඇතුළෙන් දේශනාව පවත්වනවා. ඉතින් දහවන සතිය මෙලෙසින් ආරම්භ වන්නේ ප්‍රතිවේක්ෂා වැඩසටහනේ ප්‍රතිවේක්ෂා දහවන සතියේ වැඩසටහන ආරම්භ කරන්නට බෞද්ධ ආරෝප වාහිනියේ සදහම් මැදිරියට වැඩම කරන්නට යෙදුණු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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඥායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය අදිදං චත්තාරෝ සතිපට්ඨාන සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ 10 වෙනි වැඩසටහනයි අද දවසේ ආරම්භ වෙන්නේ අද සවුදා දිනයේ අපි දන්නවා යම් පැවරුමක් හම්බෙන දවසක් අද අපි හැමදාම මතක් කරලා තියෙනවා මේ සතිය මුල අපි යම් වැඩක් කරන්න ලෑස්ති කරගන්නවා. වැඩක් ගැන කතා කරන්නේ. බණක් නෙවෙයි කියන්නේ පැවරුමක් දෙන්නයි බණ කියන්නේ. පැවරුමක් කියන්නේ පවරනවා. මේ ටික කරන්න. දැන් ඉතින් හොඳටම අහගෙන හිටියා ඇති නේද? අහගෙන හිටියා ඇති. දැන් මේ වැඩේ කරන්න කියලායි. මොකද අපි කල යුතු දේ කරන්නේ නැතුව අහගෙන විතරක් හිටියට හරියන්නේ නැහැ. කල යුතු දේ කතා කරන්න වෙනස් වෙන්න කොයි පැත්තට වෙනස් වෙන්නද අපි මේ එකතු වෙන්නේ නිවැරදිම වෙනසකට නිවැරදිම වෙනසකට තමයි සූදානම් වෙන්න හදන්නේ තමන්ගේ ජීවිතේ. එහෙනම් අපි අද වෙනස් වෙන්න හදන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු වටිනම ධර්ම කාරණාවක් ජීවිතයට එකතු කරගෙනයි වෙනස් වෙන්න හදන්නේ. ඒ තමයි මේ මෙන්න මේ පිළිබඳව මතක් වුණාද කියලා බලන්න ඒකායනෝ අයං භික්කවේ මග්ගෝ සත්තානං සුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය ශෝක පරිදේව නැති කරගන්නත් දුක් දෝමනස් දුරු කරගන්නත් සිත පිරිසිදුව තියාගන්නත් සත්තානං විසුද්ධිය ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස්සාන අත්තංගමාය ඥායස්ස අධිකමාය නුවණ දිනු කරගන්නත් අධිගම ආදිය ලබනද මාර්ග ආදිය ලබනද විතරනේ නිබ්බානාය සච්චික්‍රියාය නිවන් දකින්නත් ඒකායන මාර්ගය සතිපට්ඨානයයි කියලා දේශනා කරලා තියෙනවා. එහෙනම් වෙන මාර්ගයක් නැහැ. නේද? වෙන මාර්ගයක් නැහැ. එතකොට මේ මට ශෝක ඇවිල්ලා නැද්ද දන්නේ නැහැ. ගෙදර ඉන්නකොට එහෙම කෙනෙක් මැරෙනකොට මොන හරි දෙයකදී මට ශෝක ඇති වෙලා නැද්ද? ඒ වෙලාවට මට සතිපට්ඨානෙ මතක් වුණාද දන්නේ නැහැ. මම මොනවද කරපු වැඩ දන්නේ නැව නැති කරගන්න. කවුරු හරි කතා කරේ නැති හින්දා ශෝකයක් ආවනම් මං ඒ ශෝකේ නැති කරන්න හදන්නේ මොනවා කරලාද? කවුරු හරි තරහ වෙච්ච දරුවෙක් හරි ආදරය කරන කෙනෙක් තරහ වුණා හින්දා මට ශෝකයක් ආවා. ඒක නැති කරගන්න හදන්නේ මොනවා කරලාද? අඬලා යාළු වෙලා ඇසරයක් නේද ගිහිල්ලා කාරණා කියලා යාළු කරගන්නවා. යම් කිසි දෙයක් නැහැ කියලා ගෙදරට ගෙදරට මට මෙන්න මේ දේ නැහැ. නැත්තම් නැත්තම් ප්‍රිය වචන ගෙදර ගෙදර අයගේ ප්‍රිය වචන නැහැ කියලා මට තෝකයක් ආවා. නැති කරගන්න හදන්නේ සතිපට්ඨානෙන්ද? හා <laughs> සතිපට්ඨානෙන් නැති කරගන්න හදන්නේ කියලා අහපුවාම අපිට පොඩ්ඩක් ඒක දැනෙන්නේවත් නැහැ. නේද? එහෙනම් බුදුහාමුදුර හැබැයි දේශනා කරලා තියෙන්නේ ඒක. ශෝක පරිද්දවාණං සමතික්කමාය දුක්ඛ දෝමනසාණං අත්තගමාය. මේක සම්පූර්ණයෙන් නැති වෙන්නේ සතිපට්ඨානෙ වැඩිමෙන්. හැබැයි ඊට පෙර ආතුවත් එහෙනම් අපි සාමාන්‍ය ජීවිතයේදී ශෝක පරිදේව නැති කරගන්න අපිට සතිපට්ඨානෙ උදව් වෙනවද කියලා බලා ගන්න ඕනේ. මොකක්ද මේ සිහිය? මොකක්ද මේ සිහිය? කියලා බලන්න. හරිද? අපි සිහිය ගැන නිකන් කතා කරන්න මම මෙන්න මෙහෙම කියන්නම්. එතකොට මේ සිහිය කියන ගැන පොඩ්ඩක් මතක තියාගන්න මතක කරගන්න පුළුවන් වෙයි ටුට්ටක්. මේ මගේ අතපය තුවාල වෙලා මොන හරි වෙලා මගේ ඇඟට මොන හරි වැටිලා මගේ අතපය තුවාල වෙලා මම පාරේ වැටිලා ඉන්නවා. දැන් මට කාගෙත් උදව් ඕන වෙලාවක් නේ. මගේ මිත්‍රයෙක් දැක්කොත් මොකද කරන්නේ? ඉක්මනට මාව අරගෙන උදව් කරලා මාව ස්පිතාලෙට එක්කන් ගිහලා හැමදේම සකස් කරලා දෙනවා. හැබැයි මං මේ පාරේ වැටිලා ඉන්නවා දැන් තුවාල වෙලා හොඳටම මට කවුරු හරි පොල්ලක් අරන් ඇවිල්ලා ගහනවා. <laughs> එහෙම වුණොත් එහෙම ඒ මගේ හතුරෙද්ද මිතුරෙද්ද? හතුරෙක්. නේද? ඒ කියන්නේ මට ඕන හැටියට ඉන්න කෙනෙක් නෙවෙයි. හා. කවුරු හරි කෙනෙක් උදේ පාන්දර මගේ හිත රිද්දෝලා ගියා. මට හොත්තටම හිතරි දෙන්න මොන හරි කියලා ගියා. මගේ ළඟින් ඉන්න කෙනෙක් කියන්නේ ස්වාමියාව, භාර්යාව හෝ දරුවෙක් හරි අම්මා තාත්තා හරි කවුරු හරි කෙනෙක් උදේ පාන්දර ගෙදරින් පිට වෙලා ගියා වැඩට යන ගමන් හරි හොත්තට හිතරි දෙන දෙයක් කියලා ගියා. දැන් මං ඉන්නේ කවුරු වගේද හරියට නිකන් හත් කකුල් තුවාල වෙලා පාරේ වැටලා ඉන්න කෙනා වගේද නැද්ද? නේද? දුකෙන් ඉන්නේ. නේද? අරයත් ඉන්නේ දුකෙන්නේ. හරි දැන් ඉතින් එපා වෙලා වගේ ඉන්නවා. එහෙම ඉන්න මම එහෙම ඉන්නකොට මගේ මනසේ ඇතිවෙන සංඥා නැත්තම් මගේ මනස මට මොනවද එවන්නේ? කවුරු හරි මට දැන් මගේම ළඟින් ඉන්න කෙනෙක් මට ඕන නැති වචනයක් කියලා ගියාට පස්සේ මගේ මනස මට එවන්නේ මොනවද? කරන උදව්ව බලන්න. ඊයේත් ඔය වගේ ඒවා කිව්වා ඊට කලිනුත් ඔහොම කියලා තියෙනවා දැන්ට අවුරුදු ගානකටත් ඉස්සෙල්ලා කියලා තියෙනවා අපේ තාත්තටත් ඔහොම කියලා තියෙනවා එක එක ඒවා අම්මටත් කියලා තියෙනවා මේ වගේ වැඩ කරලා තියෙනවා කිය කිය පරණ නොහොද ටික ඔක්කොම එවනවද නැද්ද හා නේද පරණ සිද්ධි ටික එනවද නැද්ද සංඥා විදිහට නේද ඒවයින් වෙන්නේ හරියට කොයි වගේද ඒවා එන්න එන්න පරණ එව්වත් මේ ගොඩට මතක් වෙනකොට මොකද වෙන්නේ හරියට කොයි වගේද? අතපය හතර වැටලා ඉන්න කෙනාට පෝල්ලෙන් ගහනවා වගේද නැද්ද? ඔව් මම මේ ටිකක් දුකෙන් ඉන්නවා මේ දැන් කියපු දේවල් හින්දා. ඒකට අල්ලලා පරණේවා ටික ඔක්කොම මෙහෙනවා. ඇවිල්ලා මොකද කරන්නේ? පරණේවා ගලපලා ගලපලා ගලපලා ගලපලා මෙහෙ දාලා හොඳට හදලා දැන්. නේද? ඒව අනිත් එකේ එන එක නවතිනවද? ආයෙ මතක් වෙනවා. ආයෙ මතක් වෙනවා. එක දිගට පොල්ලෙන් ගහනවා වගේ. නේද? එහෙනම් ওই සංඥාව කියන එක ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මගේ හතුරෙක් විදිහටද මිතුරෙක් විදිහටද? හතුරෙක් විදිහට. නේද? එහෙනම් ඔය අපේ ළඟ තියෙන සංඥාව ඔහොම වැඩ කරනවා කියලා අපිට මතක් වුණාද? <laughs> නෑ. නේද? හැබැයි කතාව ඇත්තද නැද්ද? ඇත්ත. මතක් වුණ ගමන් නිකන් මොකද උනේ නිකන් පාට නිකන් ගැස්සුණා වගේ වුණා නේද? ඇත්ත නේනම්. එහෙම වුණා නේද? අන්න ඒකට කියනවා සිහිය කියලා. නැති සිහිය ඉපදුනා කියනවා. අපි මේ දන්නේ නැති දෙයක් දැනගත්තා. ඒ දැන ගැනීමට කියනවා නුවණ කියලා. නුවණත් එක්ක මම කියනවා අසිහියෙන් හිටියම ආව සිහියකට ආවා. නේද? අසිහියෙන් හිටියම ආව සිහියකට ආවා. තව එකක් බලමු. හරි. ගිය භවයේ ජීවත් වෙලා කොහේ හරි ඉඳ ඇති නේද? ගිය සැරේ ඉන්න ඇතිනේ කොහේ හරි. නේද? මේ කාට හරි මතකද දන්නේ ගිය භවෙත් ඔය හිටිය ළමයින්ට නැත්නම් වහු පැටින්ට නේද කියන්න බෑනේ මොන මොනවලා හිටියද දන්නේ නේද? එළ දෙනක් වෙලා හිටියා නම් ඒත් වහු පැටිය ප්‍රතිපස්සේ දුව දුව ඉන්න ඇත්තේ. නේද මගේ පැටියක් ඕක කිය කිය. එහෙම හිටියා නම් ඒව එකක්වත් මතකද? නෑ. මකලා දැම්මා වගේ නේද? දැන් මේ සැරේ ඒවා ටිකක් මකන්න දෙයක්ද තියෙන්නේ මේ සැරේ මේ ජීවිතේ මට තියෙන ඉඩම් ගෙවල් නම්බුනාම ළමයි අමාරුවෙන් හදාගත්ත ඒවා වගේක් තියෙනවානේ ඒක ඔක්කොම මකලා දානවද නැද්ද ඒක ඔක්කොම මැකෙනවා මරණයත් එක්ක මැකෙනවා මතක් වුණාද දන්නේ දැන් එකපාරට මේ කියනක ඇත්ත නේනම් එන්න ඒක සිහියක්. ඇත්ත පිළිබඳ වූ සිහියක්. නුවණ පිළිබඳ වූ සිහියක්. ඒක අපි දන්න නුවණ සිහියක්. ඊට වඩා දරුණු එකක් කියන්නද? මේ දවස්වල අපි කතා වෙන කටිය වැඩිපුර. මේ ජීවිතේ අපි සතුටු වෙන්න ගොඩාක් දේවල් කරනව නේද? මොනවද දැන්නේ කරන්නේ? කොහොමද අපි සතුටු වෙන ක්‍රමේ? ප්‍රිය රූප, ප්‍රිය ශබ්ද, ප්‍රිය ගන්ධ, ප්‍රිය රස ප්‍රිය පහස සහ ප්‍රිය ආදරය ආදී ධම්ම සංස්කාර කියලා කියන නැත්නම් සංඥා සංකාර කියලා කියන ධම්ම නේද? එතකොට මේ ප්‍රිය ඒවා දැකීමෙන් නේද අපි සතුට හදාගන්නේ? අපි හැම වෙලේම උත්සාහ කරන්නේ සතුටෙන් ඉන්න නේද? වෙන ක්‍රමයක් එහෙම තියෙනවද දන්නේ සතුට වෙන්න? නෑ, ඕකනේ තියෙන මිනිසුන් තියෙන ක්‍රමේ නේද? හරි. අපිට තියෙන ක්‍රමය තමයි ප්‍රිය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම. ඒවෙන් අපි සතුටු වෙනවා. හැම වෙලෙම සතුටු හොය හොය අපි ඉන්නවා. මේ අපේ මනස අපිට කියන්නේ හොයට සතුටෙන් ඉන්න ඕන මේවා ලං කරගන්න කියලා නේද? මේවා ළඟට වෙලා ඉන්න, දරුවෝ ළඟට වෙලා ඉන්න කියනවා අපිට කැමති ශබ්ද අහන්න කියනවා, කැමති ගීත ඉතින් හොයාගෙන අහනවා අහනවා මේ සැප සැපක් හැදෙනවා ඒවා අහනකොට. නේද? හ්ම් එතකොට ඒකෙන්ද මේ සැප හැදෙන දේවල් අපි දිගින් දිගට සිද්ධ කරනවා. නේද? අපේ ගෙදර ඉන්න චූටි නැත්තම් ලොකු බලු පැටියෙක් ගන්නකො. එයාත් සතුටට කැමතිද නැද්ද? එයා සතුට වෙන මොන ක්‍රමයකට වලටද දන්නේ එයා සතුට වෙන්නේ එයා සතුට වෙන්න භාවිතා කරන එයාගේම මනසින් භාවිතා කරන උපක්‍රම. එයාත් හැම වෙලේම ප්‍රිය අය ළඟට යන්න හදනවද නැද්ද? දකින්න. ආය ප්‍රිය ශබ්ද වලට කැමතිද නැද්ද? ප්‍රිය ගන්ධ රස ප්‍රිය ස්පර්ශ ආදරය ආදී ධම්ම එන එයාගේ මනස දන්නවද නැද්ද ඒවෙන් එයාට සතුට ඇති වෙනවා කියලා දන්නවද නැද්ද එයා දන්නවා ඒකනේ අය හොයාගෙන යන්නේ නේද එයා ඒවා පිටිපස්සේ යනවා නේද අපිටත් වැඩිය වේගෙන් යනවා එයා පස්සෙන් එන්න ගත්තොත් එහෙම නවත්තන්නෙම නැහැ නේද එහෙනම් එයාත් සතුට වෙන්න උත්සාහ කරනවා ඒ ඒ ක්‍රම හයෙන් මාත් මාත් ඒ ක්‍රම හරිමයි. ලැජ්ජාවක් ආව නේද? ලැජ්ජාවක් ආවා. නේද? බලාගෙන ගියාම එතකොට දෙගොල්ලම <laughs> දෙගොල්ලම එකයිද කියලා ලැජ්ජාවක් ආවා. මහා ලැජ්ජාවක් ඒක. එතකොට මේ ගැන මම කල්පනා කරේ නෑ. මේ ගැන මට නුවණ තිබුණේ නෑ. නමුත් ධර්ම ශ්‍රවණය වෙනකොට මොකද උනේ? නුවණ ආවා නුවණත් එක්ක ආවේ මොකද්ද? සිහිය. නේද? ඇත්තට එන්න. ඇත්තට එන්න. ඒක සිහිය. හැබැයි උසස් මනුස්සක් තියෙන මනුස්සයෙක් විදිහට වෙන සතුට වෙන්න ක්‍රම නැද්ද? තියෙනවා. නෙක්කම්ම හැඟීමකින් දානයක් දීම. බල්ලන්ට කරන්න පුළුවන්ද? බෑ. සිල් රැකීම පුළුවන්ද? මෛත්‍රිය උපදවා ගැනීම බල්ලන්ට කරන්න පුළුවන්ද? බෑ. නේද? ඒ වගේ විදර්ශනාව බොහෝ දේවල්. එහෙනම් තිරිසංගත සත්වය Tamanට එන දුක් නැති කරගන්න සතුටු වෙන්න කරන වැඩ ටික සතිපට්ඨානෙට අයිති ඒවා. <laughs> නේද? දැන් ඔක මතක් වුණානේ ඒක පාඩම. ඒකට කියනවා සිහියක් ඉපදුනා කියලා. මොකක් ගැනද අපි මෙච්චර මේ කතා කරන්නේ කවුරු ගැනද? මං ගැන මං ගැන මං ගැන වෙන කවුරුවක්වත් නෙවෙයි. හරි? හ්ම්. තව එකක්. මේ අපි බොහෝ කතා කරපු දේවල් ටිකක් මම මේ ගන්නේ අද ප්‍රායෝගික වැඩ පිළිවෙලකට යන්න ඕන හින්දා. අදම අදම දැම්මම වැඩ වගේක් තියෙනවා. ඒ වැඩ ටික පටන් ගන්නයි මේ ලෑස්ති වෙන්නේ. අපි හැමදාම කියන කතාවක් තියෙනවානේ. දැන් අහලා අහලා ඇති වෙලා වගේ. නමුත් අදත් අහන්න වෙනවා. අදත් අහන්න වෙන්නේ නේද අහලා විතරක් මදි වෙන වැඩක් තියෙන හින්දා. ගමේ ගමට ඇවිල්ලා බැකෝ එකක් පස් කැපුවා. ජනප්‍රිය කතාවනේ දැන් ඕක. නේද? බණ අහපු අය දන්නවා මම ඕක බොහෝ වතාවක් කියලා තියෙනවා. බැකෝ එකේ අත දන්නවද පස් ගෑ වුණා කියලා? නෑ. බැකෝ එකේ කුල්ල දන්නවද පස් ගෑ වුණා කියලා? අත දන්නවද පස් ඉස්සුවා කියලා? ඒ රෝද දන්නවද ගමට ආවා කියලා? නෑ මොකවත් දන්නේ නෑ. ඒකින්ද අපි බැකෝ එකට සත්‍යය කියලා කියන්නේ නෑ. මම බත් කෑවා දවල්ට කියලා හිතන්නකෝ. නැත්නම් උදේට කෑම කාලා ඉන්නේ දැන්. මගේ ඇඟිලි දන්නවද බත් ඇනුවා කියලා? උස්සපු අත දන්නවද බත් ඉස්සුවා කියලා? දත් දන්නවද බත් වැදුනා කියලා? බඩ දන්නවද දැන් බත් වෙනවා කියලා? මොකක්වත්ම මේ ශරීරේ හොඳට කල්පනා කරොත් තට්ටේ දන්නේ නැහැ මගේ තට්ටේ දන්නේ නැහැ උඩින් කොණ්ඩේ තියෙනවා කියලා කොණ්ඩේ දන්නේ නැහැ තට්ටේ තියෙනවා කියලා කිසිම දෙයක් දන්නේ නැහැ. මෙලොවම දෙයක් මෙලොවම දෙයක් දන්නේ නැහැ මේ ශරීරය. ඒතර මොකක් වගේද? බැකෝයන්ත්‍රය වගේ. ඇත්තටම මේකේ මොකවත් මොකක්ද ඒක තද සිහියක් එන්න ඕන. මගේ කියලා මම මේ ගත්ත ශරීරේ මෙලෝදයක් මේ ශරීරය දන්නේ නේද? එතකොට මේ ශරීරේ නිස්සත්තයි නිජීවයි. ඒ ජීවයක් සත්වයක් කියලා ගන්න බෑ ඇයි? මෙලොවම දෙයක් දන්නේ නේද? අනේ මන්දා ඔයගෙව ටිකක් කියාගෙන යනකොට සමහර වෙලාවට හිතනවා ඒක එක්කෝ අද පිස්සු හැදෙයි නේද හරි තව එකක් බලමු දත්කා කියලා තියෙනවද දත්කා කියලා තියෙනවා දත් දත්කා කියනවද දත්කා කියනවද කියලා මම අහන්නේ <laughs> ඇයි එහෙම අහන්නේ? ඒක ඇත්තක් හින්දා අහන්නේ. මට හොඳටම කැක්කුම තියෙන වෙලාවක මේ දත දන්නවද පොඩ්ඩක්වත් කැක්කුම තියෙනවා කියලා. දත දන්නවද? දතට රිදෙනවද? අන්න දතට රිදෙන්නේ නැහැ. වේදනාවක් හටගන්නවා දතේ කැක්කුම කියලා මං කිව්වට දතේ රිදීම නැහැ. දත කියන්නේ එකක් රිදීම කියන්නේ වෙන එකක් නේද දත ක කියනවා නම් ගලවලා දාපු ගමන් නටන්න ඕනේ මේ සුඩ දත නේද එයාට නික කියන්නේ නේද දත මෙලුවම දෙයක් දන්නේ දත නිසාවෙන් හටගන්නා ස්පර්ශයක් තමයි තියෙන්නේ හරි ඒකින්ද වේදනාව එකක් දත කියන්නේ වෙනම එකක් ඇත්තද බොරුද දන්නේ ඇත්ත ඒක දැනගත යුතු නුවණ. හැබැයි ඒ නුවණ පිළිබඳ සිහියකුත් ඉපදෙන්න කර. ඇතනේ නම් දත් කකිලා නැහැ නේ එන්නම්. දත කියන්නේ හැබැයි අපි ඔය නාම රූප පරිච්ඡේද කියව කියනවා කියවනවා. කියවට මේක ප්‍රායෝගික පැත්තකට නෑ. තව එකක් කියලා කරන්න ඕන වැඩේ මම කියන්නම්. පේර රස තියෙන්නේ අලි පේර රස තියෙන්නේ අලි පේර වලද නැත්තම් කොහෙද නේද එහෙමයි කෙනෙක් අලිපේර රස තියෙන අලිපේරවලද? නෑ. කොහෙද? අන්න එතකොට කට්ටිය කියන දිවේ තියෙන්නේ කියලා. හරිද? එහෙනම් දැන් අලිපේර මෙතන නෑ. දිවේ තියෙනවනේ දැන් විඳින්නකෝ. <laughs> දැන් දිව තියෙනවනේ ඔය. දිව තියෙන අලිපේර රස විඳින්න. එතකොට කට්ටිය කියනවා නෑ නෑ ඒක තියෙන්නේ හිතේ කියලා. හරිද? හිතේ තියෙනවා නම් දිවත් නැති වෙලාවක අලිපේරත් නැති වෙලාවක රස විඳින්න පුළුවන්කම තියෙන්න පුළුවන්ද? පුළුවන්. බෑ. නේද? එහෙනම් කොහෙද මේ මොකද්ද මේ වෙන්නේ? අපේ ජීවිතය පිළිබඳව මේ කතා කරන්නේ. මේ අපේ තියෙන සිද්ධිය අපි දන්නේ නැහැ හරියට. අලිපේර රස විඳිනවා කියන්නේ මොකද්ද? අලිපේරත් ඕනේ. දිවත් ඕනේ. එච්චර දන්නේ හිතත් ඕනේ. අන්න හරි. නේද? එහෙනම් හිතත් ඕනේ. උගුරට හොරෙන් බත් කාලා තියනවද? උගුරට හොරෙන් බත් කාලා තියෙන ඕන තරම්. නෑ කියලා කියනවා. ඊයේ ටෙලි නාට්‍ය බල බල බත් කෑවා නම් නේද? සමහර ගුලි ගියා දැනුවද? නෑ දැනෙන්නේ නෑ. දැනීම හැදෙන්නේ නෑ. ඇයි හිත එතෙන්ට යදිලා? හිත එතෙන්ට යදිලා නෑ. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මොකක් ගැනද අපි කියන්නේ? වේදනාව ගැන කියන්නේ. වේදනාව කියන්නේ මොනවා එකතු වෙලාද හැදිලා තියෙන්නේ? ඇහත් රූපයත් විඥානයත් එකතුව. කනත් ශබ්දයත් විඥානයත් එකතුව. නේද? දිවත් රසයත්, දිවත් ආහාරත්, නේද? රූපයත්, දිවත් විඥානයත් එකතුවලා. ඒව නම් දන්නවා. ස්පර්ශය කියන්නේ නේද? වේදනාව හැදෙන්නේ ස්පර්ශය නිසා ස්පර්ශය කියන්නේ බාහිර ආයතන, තබ්යන්තර ආයතන, විඥානයේ එකතුව කියන්නේ දන්නවා. හැබැයි දියුල් රස තියෙන කොහෙද ගහපුවා කියනද? එක්ක දියුල් වල කියන, එක්ක දිවේ කියන, එක්ක හිතේ කියන. තුනේම එකතු කියලා දැනෙන්නේ නැහැ. ආ ඊළඟට මෙච්චරලා හුස්ම ගත්ත දවුණාද? නැහැ. ඔකට මම ඉරි ගහන ප්‍රශ්නයක් අහනවනේ හැමදාම. දැනුන් නැහැ කියන, දැනුන් නැහැ කියන එක සිද්ධ වුණේ කොහොමද කියලා අහනවා. මෙච්චර වෙලා දැනීම තිබුණා දැනුන්නේ නැහැ. පළවෙනි එක දෙවෙනි එක මෙච්චරලා දැනීම තිබුණේ නැහැ. දෙකෙන් කෝකද හරි? දැනීම තිබුණා දැනුන්නේ දැනීම තිබුණා දැනුන්නේ කියන එක හරි කියලා තමයි කියන්නේ. නේද? හරියට ඒක මෙන්න මේ වගේ. හාමුදුරු බණ කියන්න ඇවිල්ලා ඇවිල්ලා නැහැ. කවුරු හරි කියන හාමුදුරු බණ කියන්න ඇවිල්ලා ඇවිල්ලා නැහැ. එහෙම කිව්වොත් මොනවා වගේද නිකන් හිතෙන්නේ? මේ මනුස්සයාට නම් පිස්සු වගේ කියලා දෙනවා. බලන්න පළවෙනි උත්තරේ ඒ වගේද නැද්ද කියලා. දැනීම තිබුණා දැනුන්නේ දැනීම තිබුණා දැනුන්නේ හරිද ඒක දැනීම තිබ්බනම් දැනීම කියන්නේ දැනෙන එකමයි ඒතර දැනීම තිබුණා දැනුන්නේ කියන්නේ හාමුදුරුව බණ කියන්න ආවාවේ නෑ නේද ඒ වගේ එකක්ද නැද්ද දැනීම තිබ්බනම් දැනෙන්න ඕනේ එහෙනම් දැනීම තිබිලම නැහැ හුස්මේ දැනීම තිබිලා නැහැ. ඇයි? දැනීම කියන්නේ වේදනාවක්. ඒක එහෙනම් නේද? දැනීම කියලා තුන අපි ගත්තේ වේදනාව. ඒ වේදනාව හැදෙන්න නම් හිතේ තෙන්ට යදිලා තියෙන්න ඕනේ. මේ වෙලාවේ හිත තිබෙන්නේ නැහැ. හරි. එහෙනම් මේවත් එක්ක මම මගේ ජීවිතය ගැන හිතාගෙන ඉන්න විදිය සැරෙන් සැරේ සැරෙන් සැරේ වෙනස්ද නැද්ද? ගොඩක් වෙනස්ද නැද්ද? අපි අපි ඇසිපිය හැරෙනවා. ජීවිතයේ ඇසි පියහෙලනවා කියලා මතක් වුණේ දැන් කොතර කාලයකට පස්සේද? ඇසි පියහෙලනවා මට දැන් දැනෙනවා. ඊට කලින් දැනෙච්ච වාර ගන්න දැන් නම් දැනෙනවා. ගොඩාක් අඩුයි නේද? දැන් ඇසි පියහෙලන්න ඇති ඕන තරම් අනන්ත ප්‍රමාණයක්. නමුත් දැනුනේ දැනෙච්ච ගාන සමහර විට ගණන් කරන්න පුළුවන් ගාණක් මුළු ජීවිත කාලෙම. ඒ කියන්නේ දැනීම තිබ්බා දැනුනේ නැහැ නෙවෙයි ඒ දැනීම හැදෙන්නේ නැහැ. හුස්මේ දැනීම හැදෙන්නේ නැහැ. හිත යදුනොත් විතරයි හැදෙන්නේ. එහෙනම් අපි ළඟ තියෙන එක දිගට තියෙන වේදනාවල් නෙවෙයි කැඩි කැඩි කැඩි කැඩි ඇති වෙන වේදනාවල්. ඒතර මේ ජීවිතය කියන්නේ අඛණ්ඩ වේදනාවක් නෑ. හරි එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ යන්නේ. ඒක දැනගත්තා නේද? දැනගත්ත ගමන් මොකද උනේ? ඇත්තට නේද? නැති සිහියේ එන්න ඒවට කියනවා නැති සිහිය ඉපදුනා කියලා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා ධම්මානුපස්සනා කියනකොට අපේ ජීවිතේම අහුවෙලා ඉවරයි. හරි? අපේ ජීවිතේ විතරක් නෙවෙයි අනිත් අයගේ ජීවිතත් අහුවෙලා ඉවරයි. ජීවිත විතරක් නෙවෙයි ලෝකයේ තියෙන සියලු දේ අහුවෙලා ඉවරයි. පංච උපාදානස්කන්ධයම අහුවෙනවා. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා කියන්නේ. හරිද? හරි නේද? හා. එහෙනම් ඔන්න සතිපට්ඨාන දේශනාවේ තියෙන ওই காரணා හතර ඔය දැන් අපි ඔය කීවා නේද මම කීපයක් ඔය ටික ඔක්කොම මට ආවේ කොහෙන්ද? ඔය තැන් තැන් වලින් ග්‍රස්ත වෙනවා. හරි. ඒ කියන්නේ අපි සතිපට්ඨාන භාවනා කරද්දී අපිට මතුවෙන අදහස් හරියට කරගෙන යද්දී එන සිහිය ඔය. හරිද? යම් කිසි සිහියක් යම් කිසි වෙනදා තිබ්බ නැති සිහියක් උපදිනවා ඉපදිලා දැනෙනවා දැන් උදාහරණයක් විදිහට එක දවසක් පොඩි ස්වාමීන් වහන්සේ නමක් අනාත්ම සංඥාව කරලා හැන්දෑවක පහුවෙන්දා උදේ මට කියනවා භාවනා කරන වෙලාවෙ නන් නෙවෙයි හාමුදුරනේ උදේ මූණ හොදනකොට මට මූණ අත ගෑවෙනකොට එක පාට මතක් වුණා ආගන්තුක දෙයක් ඇල්ලුවා වගේ කියලා මගේ දෙයක් නෙවෙයි මට අයිති නැති දෙයක් ඇල්ලුවා මට අයිති නැති දෙයක් ඇල්ලුවා වගේ කියලා ඇත්තටමත් ඒකයි ඇත්ත ඒක අන්න එහෙම නොහිතපු වෙලාවක අපිට මේ ශරීරය පිළිබඳව වෙනදාට තිබ්බ දැක්මට වඩා නිවැරදි දැක්මක් වෙනස් දැකීමක් වෙනස් දැනීමක් ඇති වෙනවා. හරි? එහෙම ඇති වෙලා තියෙනවා භාවනා කරන අයට. අසුභ භාවනාව කරන කෙනාට මේ ශරීරයම පිළිකුල් කියලා හැඟීමක් ඇති වෙනවා. ඇත්තට එහෙනම් මේ මොන කුණු ගොඩක්ද මේ? හරි මම හිතා හිටියේ එහෙම නෙවෙයි. දැන් තමයි මට තේරෙන්නේ මේක. මහා ගුණ ගොඩක් කියලා. එහෙනම් අන්න එහෙම දැනීමක් ඇති වෙනවා. පිළිගන්නවද? හරි ඒ වගේ නේද මේක ධාතු හතරක් විතරයි කියලා හරි මොකක් හරි නේද අපි දන්නවා එක්ක මේක හුස්මක් විතරයි කියලා හරි දෙක ධාතු හතරක් විතරයි කියලා හරි එක්ක මේකේ තියෙන ක්‍රියාවන් විතරයි කියලා හරි හරිද එහෙම නැත්නම් මේක මරණයටපත් වෙලා මේ විදිහට දිය වෙලා යන එකක් මේකේ කටු විසි වෙලා යන එකක් ඒ විදිහට විතර නෙවෙයි මේක එක වෙලාවක ඇති වෙලා නැති වෙලා යන වේදනාවක් විතරයි. ඇති වෙලා නැති වෙලා යන සිත් නේද? රාග සිත්, විරාග සිත්, මෝහ සිත් මේ විදිහට මේ සිත් පේලියක් කියලා හරිද? නැත්නම් හිතේ ඇති වෙන සිතුවිලි පේලියක් කියලා මේක සම්පතියක් විදිහට නැතුව කැඩි කැඩි යන විදිහට මේක අපිට දැනෙන්න පටන් ගන්නවා වෙනදා නොදැනිච්ච ආකාරයට අඩුම ගානේ ඒ වගේ තවත් සිහිය උපදින අවස්ථා තියෙනවා. සතර සතිපට්ඨානයටම අදාළයි. නමුත් ඊට වැඩිය ටිකක් ඒ කමටහනටම නොගැලපුණත් නොගැලපුණා නේ කමටහනටම ඇතුළත් නමුත් මේ පේන්න නෑ ඒක ඇතුලේ උදාහරණයක් විදිහට මරණ සතිය වඩන කෙනෙකුට එතන මරණය පිළිබඳ ප්‍රබල සිහිය උපදිනවා දැන් එතකොට මෙන්න මේ උපදින සිහියක් හදාගන්න ඕනේ අද දවසේ එහෙම සිහියක් හදාගන්න ඕනේ මම හිතනවා බොහෝ දෙනෙකුට එහෙම සිහියක් ඇති කියලා මේ වෙනකොට හරි ඔයිට කලින් ඇති වෙලා ඇති අන්න ඒ ඇති ඒ සිහියක් ඇති වුනහම මේක මගේ ශරීරය නෙවෙයි කියලා උපදින සිහියක් වෙන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් අපි පොඩ්ඩක් පුළුවන් ඕනනම් දැන්ුත් ඒක කරගන්න. දැන් මම කියපු කාරණා කීපයක් අපි අරගන්න. වේදනාව ගැන මම කියවා දැන් ආනාපාන සතිය ගැන කියන්නේ හුස්ම ගැන මම කියවනේ නේද? හුස්මත් එක්ක ඇති වෙන වේදනාව අර තුනම එකතු වුණොත් තමයි හැදෙන්නේ කියලා. එතකොට මේ ශරීරය අපි වේදනාව ගැන චුට්ටක් කතා කරමු වේදනාව ගැන. හරි. වේදනා තැන් කීපයක ඇති වෙනවද? 6ක. මොනවද? චක්කු සංපස්සද, සෝත සංපස්සද, ගාන සංපස්සද, ජීව සංපස්සද, කාය සංපස්සද, මනෝ සංපස්සද වශයෙන් මේ ආයතන 6ක ඇති වෙනවා. වේදනා කොයි කොයි වගේ වර්ගීකරණයක්ද තියෙන්නේ? සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුක වේදනා කියලා. එහෙනම් සැප හෝ වේවා, දුක් වේවා, අදුක් අසුක වේදනාවක් මේ ආයතන වල තැන් තැන් වල හට ගන්නවා. ඒ හට ගන්න වේදනාව ගැන අපි ගවේෂණය කරොත් එහෙම ඒ හටගන්න වේදනාව එතනම නැති වෙනවා. එකවර තැන් දෙකක වේදනා දෙකක් හටගන්නවද? ඔව්. ඔව්. අපේ මේ ශරීරයේ එකවර තැන් දෙකක වේදනා දෙකක් හටගත හැකිද? හැකි. පුළුවන්. එහෙම අපි විඳලා තියෙනවා. එකවර හිත දෙකක් හටගන්නවද තැන් දෙකක? නැහැ. නේද? එකවර සිත් දෙකක් හටගන්නේ නැහැ. තැන් දෙකක. සිත් දෙකක් හටගන්නේ නැත්නම් වේදනා දෙකක් හටගත හැකිද? දැන් ඔව් කිව්ව කට්ටිය දැන් කියනවා බෑ කියලා. ඒ කියන්නේ මොකද? අපි මේවා ගවේෂණය කරන්නේ වේදනාව ගැන හොඳට දන්නවා, ස්පර්ශය ගැන දන්නවා, විඥානය ගැන දන්නවා. මේ දැනගත්තට තමන්ගේ ජීවිතයත් එක්ක එකතු කරගන්න ගියම පටල ගන්නවා. අපිට දැනෙන්නේ එහෙමයි. හරි මේකේ වේද හැමතැනම වේදනාව හැම වෙලෙම වේදනාව. එහෙමයි හිතෙන්නේ. නමුත් අර ධර්මයත් එක්ක ගවේෂණශීලී නෑ. ඒකයි මං කිව්වේ බණ නම් අහගෙන විතරක් ඉඳලා රජෝ හරියන්නේ නැතෝ. නේද? අහගෙන විතරක් නම් මේ වැඩේ හරියන්නේ නෑ. ඒකයි අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන පටන් ගන්නෙ ප්‍රායෝගික වැඩේකට. හරි. එහෙනම් අපි අද චුට්ටක් බලනවා වේදනානුපස්සනාවකට නැත්නම් වේදනාවට හිත පොඩ්ඩක් යොමු කරලා සිහියක් උපදවා ගන්න ඕනේ කට්ටිය. හරි? සිහියක් උපදවා ගන්න ඕනේ. මේක හරියම අපූර්ව කාරණාවක් වෙයි ඉදිරියේදී අපේ වැඩවලට. හරි? මොකද ඒක එහෙම කියන්නේ මේ මේක හුඟක් දේවල් ලියා ගන්න පුළුවන් වැඩක්. හුඟක් දේවල් ලියා ගන්න පුළුවන් වැඩක්. හරි. පොඩ්ඩ බලමු දැන් අපි වේදනාව පැත්ත ගැන තව චුට්ටක් අපි කතා කරලා බලමු. එහෙනම් වේදනාව කියන එක ඒකේ ලක්ෂණය තමයි ඇති වෙනවා නැති වෙනවා. ආයුෂය වේදනාවේ ආයුෂය ඇතිව නැති වෙන්න යන කාලය චිත්තක්ෂණයයි යන්න හරි. චිත්තක්ෂණයයි. ඇයි? සිත කායුෂයමයි. සිතත් වේදනාව කියන්නේ සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක්. හැම හිතක් එක්කම අපි ඊයේ කතා කරා අභිධර්මයේදී නේද? හැම හිතක් එක්කම හටගන්න චෛතසික ධර්මයක්. එහෙනම් හිතක් හටගන්නේ නෑ වේදනාවක් නැතුව වේදනාවක් හටගන්නේ නෑ සිතක් නැතුව. හරිද? එහෙනම් හැම හිතක් එක්කම හටගන්න දෙයක් තමයි වේදනාව. එහෙනම් එහි ආයුෂය චිත්තක්ෂණයම තමයි. එතකොට කකුල් එහෙම එක දිගට රිදෙනවනේ අපේ. ඒ මොකද්ද දන්නේ අපිට දැන් ලැබෙන කකුල් හැම එක දිගට හිතෙනවා ඉතින් එන වේදනාව එක දිගට තියෙනවා චිත්තක්ෂණයක් නෙවෙයි ඒ මොකද දන්නේ හැම වෙන්නේ මේ මේ මේ බයිස්කෝප් බලලා තියෙනව නේද? ඇයි මගේ පරණ වචනේ පාවිච්චි කරේ? ඉස්සර මතකද චිත්‍රපටි පෙන්නකොට නේද? සිනමා පට කියලා එකක් තිබ්බා. දැන් නෑ මං හිතන හැටියට දැන් ඒවත් තියෙන වෙනත් ක්‍රම අර ලොකු රෝලක් දුවනවා ඔය කැඩිච්ච ඒවා ඒවායේ පරණ වෙච්ච ඒවා අපිට හම්බ වෙනව නේද ඉස්සර පොඩි කාලේ හම්බුණා අපි බලනව නේද ඒක බලනකොට හැම ෆොටෝ එකක්ම ඒක වගේ නේ එකම ඒවා තියෙන කියලා හිතනවා හැබැයි ඈතට බලනකොට නේද අතක් එහෙම අතක් උස්සන්න ඒ වගේ ෆොටෝ කෑලි ගොඩාක් උනේ නේද ඊට පස්සේ මෙයාලා මොකද කරේ ඒවා වේගෙන් දිවෙවුවා දුවනකොට අර රූපය අතොස්සනවා වගේ තේරුණා. එහෙම නේද? එහෙනම් ඒක එකක් නෙවෙයි ගොඩක එකතුවක් හින්දා මට එකක් වගේ තේරුණා. ඔන්න වේදනාව කියන්නේ එහෙම එකක්. කකුලේ මට ඇති වෙන වේදනාවට මම හොඳට හිත යොමු කරලා බලන්න ඕනේ. එක දිගට කකුල රිදෙන වෙලාවක හරි ඒකට හිත යොමු කරලා ඒකටම අවධානය යොමු කරගෙන ඉන්න ඉන්නකොට හොඳට තේරෙයි මොකද්ද මේ දැන් තියෙන එක නෙවෙයි තව චුට්ටකින් මේ දැන් තියෙන එක නෙවෙයි තව චුට්ටකින් හැබැයි තියෙනවා මේ ඇති වෙනවා නැති වෙනවා ආය ඇති වෙනවා ආය නැති වෙනවා ආය ඇති වෙනවා එහෙනම් මේක කැඩි කැඩි කැඩි කැඩි වේගෙන් එතනම නැවත හට ගන්නවා නේද හැබැයි හට ගන්න හැම එකක්ම ඉස්සර තිබ්බ එකට වැඩිය වෙනස් වෙනස් ඒක අත්දකින්න නම් මේ වේදනාව දිහාවට හිත යොමු කරගෙන ඉන්න වෙයි නේද එහෙනම් භාවනාවක් විදිහට මේක කරන්න පුළුවන්. වේදනාව අනුව වේදනාවේ ඇත්ත తත්වය තමයි ඇතිවීම නැතිවීම. සමුදය වය. විතක සැප වේදනා හට ගන්නවා විතක දුක් වේදනා හට ගන්නවා විතක අදුක් අසුක වේදනා හට ගන්නවා. එහෙම වෙවි එහෙම වෙවි මේ වේදනාව කියන එක ඇතිව නැතිව ඇතිව නැතිව යන සංතතියක් කියලා කියනවා. සංතතිය කියවර චිත්‍රපටි පටිය වගේ. තේලියක් අඛණ්ඩව ගැලීමක් හරියට මම කියන්නේ ඔකට දුම්හිඳ ඇල්ල වගේ කියලා. දුම්හිඳ ඇල්ල කියන එක එක දිගට තියෙන එකක්ද? නෑ. දුම්හිඳ ඇල්ල එක දිගට නෑ. නෑ තමයි. නේද? දුම්හිඳ ඇල්ල කියන්නේ මොනවද? වතුර. නේද? ඒ වතුර මොකද වෙන්නේ? ගලනවා. ගලනකොට එකම හැඩයට පේන්නේ ඇයි? තියෙන ඒවා පිටිපස්සට යනකොට උඩින් ඒවා එතෙන්ට එනවා. ඒ හැඩයටම වගේ එනවා. නේද? එහෙනම් එක්තරා හැඩයක් පවත් ගන්නවා. අපේ ශරීරයත් ඒ වගේමයි. අපේ වේදනාවත් ඒ වගේ. එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ එකක් පිටිපස්සේ නැවත නැවත නැවත නැවත නැවත නැවත මේ වේදනාව හැදෙන හින්දා මොකද වෙන්නේ? අපිට හිතෙනවා එක දිගට තියෙන එකක් කියලා. එක දිගට තියෙන එකක් කියලා. හරි. ඒකයි වෙලාවක බලන්න කකුල එහෙම හොඳටම රිදෙද්දි මේ තියෙනවා මේ නෑ ඒක. හරිද? එකපාරට මේ කකුල හොඳටම රිදෙද්දි තියෙන වෙන දෙයකට කල්පනා වගේම නෑ. කොච්චර රිදුනත් නෑ වෙලාවකට. හරිද? ඊට පස්සේ ආයෙ මෙතනට කල්පනා ආපු ගම ආයෙ තියෙනවා. ඉතින් අත්දැකලා බලන්න. හොඳට හිත යොමු කරලා බැලුවොත් අපිට අපේ ජීවිතේ කැඩිලා පේන්න පටන් ගනී. හ්ම්. අපේ ජීවිතය කියන්නේ තැන් තැන් වලින් කැඩි කැඩි කැඩි කැඩි වේදනා දැනෙන එක. පැන පැන තියෙන වේදනා ගොඩක් වගේ දැනේ මේ ශරීරයේ තියෙන. දිය බුබුලකින් දිය බුබුලකින් වතුර උඩට එන්නා වගේ තැන් තැන් වලින් උනනවා. තැන් තැන් වලින් බුබුලු බුබුලු වෙන වේදනාවක් මේක තියෙන්නේ. වෙලාවකට කායික වේදනාව, වෙලාවකට මානසික වේදනාව. හරි? අන්න එහෙම බුබුලු නගින එකක් වගේ තමයි මේ වේදනාව. හරිද? තැන් තැන් වලින් තැන් තැන් වලින් මතුවෙනවා. තැන් තැන් වලින් මතුවෙනවා. වේගෙන් මතුවෙනවා. මේ තැනින් මේ තැනින් මතුවෙනවා. එතනින්ම එක දිගටම මතුවෙන වෙලාවල් තියෙන හැබැයි අඩු වැඩි වෙනවා. නේද? අන්නේ මුළු ශරීරයම මුළු මුළු ඉන්ද්‍රියන් ටික ඔක්කොගේම තුලින් වෙන්නේ අපිට සැප වේදනා දුක් වේදනා දුක් අසුක වේදනා මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට මාරුවෙන් මාරුවට පාස් වෙවි තියෙන එක. හ්ම් මාරු වෙවි තියෙන එක. මේක දැන් කිව්වහමත් තේරෙනවා. හැබැයි කිව්වට වැඩි ගොඩක් තේරෙන්නේ කොහොමද? හොඳට ඉඳලා බලන්න ඕනේ. හොඳට ඉඳලා බලන්න ඕනේ. හරිද? ඒක කරලා බලන්න ඕනේ. ඒ බලපු කෙනාට හොඳ හොඳ දේවල් හොයාගත්ත හැකියි. ඒ බලපු කෙනාට බලන කෙනාට අපි වෙනදට නොදැකපු නොතේරිච්ච දේවල් දැනෙනවා කා ගැනද? එදාට තමයි ලැජ්ජාව කියන එක උපරිම වශයෙන් ඇති වෙන්නේ. ඇයි? අනේ අම්මේ මෙච්චර කල් මට මේක තේරුම් ගන්න බැරි වුණානේ. මං හිතාන් හිටිය දීදී සම්පූර්ණයෙන්ම වැරදිනේ කියලා ලැජ්ජා සහිතව සිහියක් උපදිනවා. ඒකට කියනවා සිහිය කියලා. හරිද? එහෙම එකක් උපදවා ගන්න ඕනේ. දැන් ඉතින් අද උත්සාහ කරලා වේදනාව ගැන වෙනදා නොදැනිච්ච ඇතිවීම නැතිවීම සහිත ගැලීමක් කියලා සිහියක් උපදවා ගන්න ඕනේ. හැම වෙලේම මේක ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇතිව නැතිව වේගෙන් එන සිද්ධියක් කියලා. දැන් අපි සැප දුක් ගැනත් පොඩ්ඩක් ඔකේ බලන්න එපා. නේද? දැන් අපි පොඩ්ඩක් බලමුද ඒ වගේ එකක් ගැන චූටි උදාහරණයක් බලන්න මට අතීතයේදී හිතුණාද දැන් ඔතනදී ඔය වේදනාව ගැන මෙනෙහි කරද්දී අපිට පුළුවන් ඕනනම් අතීතයේ ඇති වෙලා නැති වෙලා ගිය දේවල් ගැන පොඩ්ඩක් විමසලා බලන්න මොකද ඔක්කොම මේ වෙලාවේ වෙන්නේ නැහැ මේ වර්තමානයේ තරම් මේ භාවනා කරන කෙනා මේක නවදානිය යොමු කරන කෙනාට තමන්ගේ අතීතයට චුට්ටක් අරගෙන ගිහිල්ලා අතීතයේ වේදනාව ඇති වෙච්ච නැති වෙච්ච හැටි ගැන පොඩ්ඩක් බලන්න පුළුවන් බලමුද පොඩ්ඩක් කොහොමද බලන්නේ සැප වේදනා දුක් වේදනා අදුක් රස වේදනා මට මම දැන් මතක් කරන සිද්ධියක් ඉන්නකො මම මේකේ වේදනාව ඇතිලා නැතිලා ගිය හැටි බලන්නකො කියලා මට උදේම හිතුණා මී අඹ ගෙඩියක් කන්න ඕනේ කියලා හරි මම කලින් කාලා තියෙනවා මී අඹ මම ටිකක් පෙරේ තයියකට එහෙනම් මට උදේම හිතුණා මී අඹ කන්න ඕනේ කියලා හිතුණ ගමන් මට ඇති වෙන්නේ දැන් මම වේදනාව දිහා බලන් ඉන්නේ නේද ආ උදේ මට හිතුණානේ එතකොට මේ වේදනාවට මොකද උනේ හිතිච්ච ගමන් මට උනේ මොකද්ද සැප වේදනා දුක් වේදනාද? කණ්ඩ ඕනේ කියලා හිතිච්ච ගමන් <clears throat> අඹ නැහැ. හරිද? නියම කණ්ඩ ඕනේ කියලා හිතුණා අඹ නැහැ. හිතුණා මතක් වුණා ඕනම කියලා හිතුණා ඒ වෙලාවේ නම් ඇති වෙන්නේ මානසිකව දුක් වේදනා නේද? එහෙනම් දුක් වේදනා ගොඩක් එනවා දැන්. දැන් මම කැමති නෑ මේකට. ඒකද මම මොකද කරේ? අඹ හොයන්න යන්න ඕන දැන්. යන්න පටන් ගත්තාම කකුල් වල අත්වල සහ හිතේ සැප වේදනා දුක් වේදනාද? දැන් හරි වැරේද මාව දැන් වැරලා තියෙන කොයි පැත්තටද දැන්? දුක් වේදනා පැත්තට වැටලා වගේ මට පේන හැටියට. නේද? ඒ යනකොට මම දැක්ක කට්ටිය මීයම කනවා. දැන් අරක අඩු වුණාද වැඩි වුණාද? තවත් දුක් වේදනා වැඩි වෙනවා. නේද? ඊට පස්සේ මම දැක්කා මීයම ගොඩක් තියෙනවා. දැන් ටිකක් සතුටක් ආවා ගිහින් ගාන ඇහුවා. එතකොටම ආය ලොකු දුකක් ආවා. නේද? ඊට පස්සේ කොහොම හරි ගත්තා නේද? අරගෙන දැන් එනවා. එනකොට සැපද දුකද? කකුල් වල අත්වල නේද? ඉතින් මේ හැමතැනම ඇති වෙන ඒවා ගැන පොඩ්ඩක් බලන්න ඉතින් ඒක දුකයි උස්සන් එන්නත් ඕන හරි මේ. හොදන කොටත් දුකයි. කපන කොටත් දුකයි. කපල බලනකොට පණුව හිටියොත් ඊටත් හරි ලොකු හුඟක් වෙලාවට හොයාගන්න ඒවා එහෙමද නැද්ද? නේද? බොහෝම හොඳයි කියලා ලෑස්ති කරගන්න බොහෝ දේවල් වල අන්තිමට බලනකොට පණුව. නේද? හරි ආ නැතුව මීයඹ කෑල්ලක් හම්බුණා කියන්නේ හරි හම්බුණා දිවට දාගත්තා දිවට දාගත්තා ඕන්න දැන් මීයඹ රස ඇති නැහැ මොන තුනක් එකතු වුණා මොනවද එකතු වෙච්ච තුන අඹයි දිවයි සිතයි නේද ඔය තුන එකතු කරගන්න තමයි මම මේ නැටුවේ මොකද හිත තිබ්බ හරි ගියේ නෑ අඹ තිබ්බ හරි ගියේ නෑ දිවයි තුනම ඕන දැන් තුනම හරි දැන් වැදුනා වැදුනාට පස්සේ මේකේ ඔන්න සැප දැන් එහෙනම් ඔන්න මම දැන් කොහෙද ඉන්නේ සැප වේදනා ඇති වෙනවා එතන. එක කෑල්ලක් ගිල්ලා. නේද? එක කෑල්ලක් දිවේ වදිනකොටම දිවේ වැක්කෙනකොටම සැප හැදුනා. ඒක ගිල්ලා ගිලිනකොටම ඒ සැප ඒක හොඳට බලාගෙනම ගිලිනවා. ඉවරයි. දැන් ආයේ මෙයා මොකද කියන්නේ? ආයේ දුක් හැදුවා මට. හරිද? ආයෝ නෑ කියලා දුකක් හැදුවා. දැන් මට මොකද කරන්න වෙන්නේ? ඊළඟ කැලලත් ආය අරන් ආය ඊළඟ කැලල දිවේ වක් කරගෙන ගියා නේද? සැප හැදුනා. පල්ලෙහාට ගිය ගම දුක් හැදුනා නේද? ආය ආය ඕනේ ආය සැප හැදුනා නේද? ආය දුක් හැදුනා. දැන් කෑලි 15ක් විතර ගියා. දැන් ඒත් මෙහෙන් ගියොත් දැන් දිවක් තියෙනවා. හිතක් තියෙනවා. අඹක් තියෙනවා. නැත්නම් ආ එහෙමද? සැප නැහැ. නේද? සැප නැහැ. දැන් ඒක දුක් වෙලා. දැන් හොයාගෙන ආපු අඹ අපරාධේ. නේද? ආය පැය භාගයක් පැයක් විතර ඉන්න ඕනේ ඒක සැප කරගන්න. ඕන්න වැඩි නේද? ඒ මදිවට ඔය සිද්ධිය සිද්ධ කරගන්න ගිහිල්ලා වැඩිපුර විඳලා තියෙන සැපද දුක්ද? මේ මම යමක් කියන්නද? මී අඹ ගැනනේ මං කිව්වේ. ජීවිතයේ සිද්ධ කරන සියලු සිද්ධි පිළිබඳව විදිහට හොයලා බලන්න. ජීවිතයේ සිද්ධ කරන සියලු සිද්ධි පිළිබඳව විදිහට හොයලා බලන්න. ඒ වගේ සැප තියෙන්නේ චුට්ටයි දුක් ගොඩයි. දුක් පීඩියක් එක සැප චුට්ටක් තියෙනවා. ගැස්සුණාද නැද්ද? ගැස්සුණාද? ගැස්සුණා නේද? එහෙනම් මම මෙච්චර කල් කරලා තියෙන මේ වැඩේ කියලා ගැස්සුණා. අන්නේ ගැස්සුණා කියන්නේ මොකද්ද? වේදනානුපස්සීව ඉඳ ගිහිලා මට නුවණක් ඉපදුනා මේකේ දුක් ගොඩයි සැපට ටිකයි කියලා සැප චුට්ටම චුට්ටයි අංශු මාත්‍රයක් වගේ දෙයක් නේද අන්න ඒ නුවණත් එක්ක මට ඉපදුනා සිහියක් මම මෙතරකල් කොල්ලා තියෙන්නේ මේ වගේ පිස්සු වැඩන්නේ කියලා නේද ජීවිතේ අර්ථයක් නැහැ නේ මෙහෙම බලපුවම වැඩිපුර දුක් විඳලා කියලා සිහියක් ඉපදුනා හරිද ඔන්න ඕක තමයි හදාගන්න ඕනේ හරි ඔය විදිහට සිද්ධි ගොඩාක් ගැන අපි විශ්ලේෂණය කර කර කර කර කර කර බැලුවා කියන්නේ. හොඳට තේරුම් ගන්න මම මේ කියන දේ. හරිද? මම මොකද කරන්නේ වේදනානුපස්සීව අතීත සිද්ධි වර්තමාන සිද්ධි අරගෙන ඔය වගේ වේදනාවෙන් වේදනාව ඇතිවීම නැතිවීම ගැන හොඳට හොඳට හොඳට හැම එකක්ම බැලුවා. දැන් දවසක මට ඇත්තටම උදේක ආයසරයක් අඹ කෑල්ලක් කන්න හිතෙනවා. ඒ හිතනකොට මට මතක් වෙයිද නැද්ද? වැඩේ නේද මතක් නේද අන්න එහෙම මතක් මතක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි ඇයි ඒ මම මේක හොඳට පුරුදු කරලා වැඩිපුර වැඩිපුර වැඩිපුර වැඩිපුර මම හොඳට ওই විදිහට මෙනෙහි කරලා තියෙනවා නම් ඒ ගැන හොඳට විශ්ලේෂණය කරලා තියෙනවා නම් අන්න මට මතක් මතක් වුණොත් අර අඹ මම විසි කරලා දාන්නේ නැහැ හැබැයි අඹ පන්නන් යන්නේ නැහැ අඹත් එක්ක ගැටීමකුත් නැහැ ඇලීමකුත් නැහැ හම්බුනොත් කනවා නේද? අවශ්‍යතාවයට විතරක් කනවා. නේද? මේ ජීවිතයේ සමහර දේවල් කෑවේ නැත්නම් අපි මැරෙනවා. අන්න ඔය අවබෝධය තියෙන කෙනා මැරෙන්නේ නැති වෙන්න විතරක් කනවා. <laughs> එතකොට ඒකට ජීවත් වීම සඳහා කනවා. අනිත් අය කෑම සඳහා ජීවත් වෙනවා. සිහිය නැත්තම් කෑම සඳහා ජීවත් වෙනවා. නේද? මේ කට්ටිය වේදනානුපස්සනාව වැඩපු කෙනෙක් ජීවත් වීම සඳහා විතරක් කරනවා. එහෙම වෙනවද නැද්ද? එහෙනම් ඔන්න අර පැත්තෙන් කියවුණා ඔය කිව්වට සමහරලාට මතක් වෙන්නේ නැහැ කියලා. අන්න ඒක මතක් වෙන්නේ නැත්තේ ඇයි? අර ඉපදිච්ච සිහිය පවත්වාගෙන නැහැ. එහෙනම් සතිපට්ඨානයේ වඩන කෙනෙකුට සිහියක් උපදිනවා. ඒ සිහිය මොකද කරන්න ඕන? පවත්ව ගන්න ඕනේ. පවත්ව ගන්න ඕනේ. හරි එහෙනම් අද පැවරුම ඕක. අද දවසේ පැවරුම සිහියක් උපදවා ගන්න ඕනේ කුමන භාවනාවකින් හෝ සිහියක් ඉබදුන් නැත්නම් මම ඔය කිව්ව වේදනාවට හිත යොමු කරලා වේදනාවෙන් සිහියක් උපදවා ගන්න. හරිද? උපදවාගෙන ඒක පවත්වන්න උත්සාහ කරන්න සමහර විට පවතින එකක් නැහැ. අර කිව්වා වගේ පවතින එකක් නැහැ. උදේ දැන් මේක ඔක්කොම මේවා කරලා දවල් කන්න ගියාම ඕක පැවතුන්නේ නැහැ කියලා හිතන්නකො ගිජුවටම කාලා දැම්ම ගිරලා දැම්ම. හරිද? එතකොට දැන් මම දැනගන්න ඕනේ එහෙනම් මගේ සිහිය පැවතුනේ නැහැ. ඇයි පැවතුනේ නැත්තේ? මම ඒක මෙනෙහි කරලා මදි. මෙනෙහි කරලා මදි. හරිද? එහෙනම් ඒකම නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. යමක් නැවත නැවත නැවත නැවත ඒ හැඟීමෙන් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මොකද වෙන්නේ? ඒ ගැන තියෙන සිහිය වැඩි වෙනවා. හරිද? ඒ ගැන තියෙන සිහිය වැඩි වෙනහම අදාළ තැනදී මතක් වෙනවා. එහෙනම් අදාළ හැම කෑමක් කෑමෙදිම වාගේ මතක් වෙන විදිහට මේක හදන්න ඕනේ. නැවත මෙනෙහි කර කර හදන්න ඕන. අන්න ඒ පවත්වා ගැනීමට කියනවා සිහිය පවත්නවා කියලා. භාවනාවෙන් ඉපදිච්ච සිහිය පවත්වා ගැනීමට කියනවා සති ප ဋ ාණය කියලා. හරිද? ඒක කොහොමද ශෝක නැති කරන්නේ? ඇයි තණ්හාවයි අඩු වෙන්නේ? දරුවාව දකින්න ඕන අද නම් හැමදාම දකින්න ඕන මට දවසකට එක සැරයක්වත් දකින්න නැතුව ඉන්න බැරියෝ කියලා ලෑස්ති කරගන්නවා. හැබැයි තේරෙනවා. දැන් ඔය වේදනානුපස්සීව ඉන්න කෙනාට තේරෙනවා. යෝ ඉතින් යනවා ඉතින් දකින්න කියලා ගිහිල්ලා ඉතින් දකිනවා. දැකලා ආපහු වෙනකොට තිබ්බට වැඩිය තිබ්බට වැඩිය දුකයි. නේද? ඒ කියන්නේ දුක් වේදනා වැඩි කරගන්න මං ගිහිලා තියෙන්නේ. මේ වස්තු වලින් මට සැප වේදනා ලබන්න බෑ එක දිගට. නේද? කාගේ ක්‍රමයේද මේක? අමතක වෙයි. කාගේ ක්‍රමයේද? බලු පැටියාගේ ක්‍රමේ. නේද? ඒ ක්‍රමයට පංචකාම සම්පත්තියෙන් සැප විඳින එක බලපැටියක් කරන එක. හැබැයි මේ තණ්හාව අඩුවීමෙන් මට උපදිනවා සැපයක්. ඒක බලපැටියක් ක්‍රමේ නෙවෙයි. හරිද? ඒකින්ද තණ්හාව අඩු වෙන හින්දා අපිට මේකෙදී ලොකු සුවදායක තත්ත්වයක් ඇති වෙනවා. ඒ ගැන අපි තවත් කතා කරමු ඉස්සරහට. නමුත් අද මොකක්ද අපේ තියෙන්න ඕනේ අපි අපේ අපේ පැවරුම නේද? සිහියක් උපදවන්න ඕනේ අනිවාර්යෙන් පැත්තකටලා ඉඳගෙන කට්ටිය. හරි ඉපදිච්ච සිහියක් තියෙනවා නම් ඒ සිහිය මතක් කරගන්න ඕනේ. මතක් කරගෙන ඒක පවත්වා ගන්න උත්සාහ කරන්න ඕනේ. නේද? අලුත් දෙයක් ඉඳ වේදනාව ගැන හැම සිහියොත් හොඳයි. හැබැයි ඉතින් කියපු දේ මේ කියපු විදිහට බෑ. ඒක තමන්ගේ තුලින් වේදනාවට හිත යොමු කරලම හොයා ගන්න ඕනේ. අතීත සිද්ධි සමුදායක් අරගෙන ඒ අයගේ තියෙන ඇතිවීම නැතිව වැඩියෙන් දුක් විඳ හැටි සහ ඇතිවීම නැතිව මේ තියෙන්නේ තියෙන්නේ නැහැ එක දිගට තියෙන්නේ නැති බව මෙනෙහි කරමින් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් පුංචි සිහියක් උපදවා ගන්න පුංචි හරි සිහියක් ඉපදුනා නම් ඉපදිච්ච සිහිය පවත්ත ගන්න ඕනේ ඉපදිච්ච සිහිය පවත්ත ගන්න ඕනේ හරිද එතකොට ඒක අද කොහොම හරි කරොත් එහෙම ඊට පස්සේ බැරි වුණාම තේරෙනවා එහෙනම් මේ වෙලාවේ සිහිය තිබ්බේ නැහැ කියලා ඒකට හේතුව මේක ප්‍රබලව මම පවත්තලා නැහැ භාවිත කරලා නැහැ බහුලව හ්ම් නැවත නැවත යෙදිලා නෑ. එහෙනම් මොකද කරන්නේ? ඉක්මනට ආයසරයක් පැත්තවල ඉඳගෙන අරක අර සිහිය හොඳට ආයෙ මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා ඒක තමයි ඒක තමයි මේක වෙන්නේ මට මෙතනදි මතක්ුන්නේ නැහැ කියලා නැවත නැවත ඒකට අදාළව හොඳ මෙනෙහි කිරීම කරලා ඉන්නවා. ඉන්නකොට ඒ වගේ සිද්ධියක් ආයසරයක් වෙනවා. එනකොට යාට මතක් වෙනවා කෑම කන්න ගිය හැම වෙලේම මතක් වෙනවා. හරි දැන් වෙනදා වගේ නෙවෙයි ඒතර කන්නේ. හරි කාලා බලනකොට වෙනදා වගේ නෙවෙයි ඔය ඔය විදිහට වේදනාවට හොඳට සිහිය පිටවගෙන හිටියනට කන්න ගියාම අතින් අල්ලනකොට මෙහෙම තේරෙනවා ඇඟිලි වලට දැනෙනවා ඇඟිලි දන්නේ නැහැ කියලා තේරෙනවා. හරිද? අතින් මෙහාට අරගෙන හපනකොට තේරෙනවා ඔන්න සැප ඇති වුණා. ඔන්න මෙතෙන්ට යනකොට තේරෙනවා සැප හොඳට දැනුණා. ඔන්න සැප නැති වුණා. ඔන්න දැන් මගේ හිත ආයෙ ගත්තේ නැත්තම් දුක් ඇති කරනවා. ඊළඟ කැලල ගත්තේ නැත්තම් දුක් ඇති කරනවා. එහෙනම් ඔන්න දුක් ඇති කරන හින්දා මම මේක නැති කරන්න මොකද කරන්නේ? ආයෙ ගිලින්න හදනවා. හරිද? ආයෙ කරත් ඔච්චර තමයි කියලා තණ්හාව වැඩි වෙනවා. එතකොට වෙන්නේ මේක පාලනය වෙනවා. හරි මේ උපකරණය මට අයිති නැතුව සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා මම මේ උපකරණයේ මට අයිති නැතුව සිද්ධ වෙන ක්‍රියාවලිය දිහා මම බලනවා කියන්නේ. හරි රාගාදී කෙලෙස් ධර්ම වලට එහෙම මේක යෙදුනොත් තරුණ කෙනෙකුට ලොකු පාලනයකට එනවා. හරි පිස්සු හැදිලා වගේ දුවන්නේ නැහැ. එහෙම එහෙම. හ්ම් රූපවාහිනිය දිහා නැත්තම් ෆෝන් එක දිහා බලාගෙන ඉන්න කෙනෙකුට මේක යෙදුනොත් මොකද වෙන්නේ කියලා තේරෙනවා. එක රූපයක් බැලුවා සැප ඉපදුනා ඒක නැති වුණා ආය බැලුවා මේ මොකද මේ කරගන්න හදන්නේ අපි මේ ඉන්දියන් වලින් කරගන්න හදන්නේ පොඩි නිෂ්පාදනයක් කරගන්න ඉන්දියන් වලින් මොකද්ද ඇතිව නැතිව යන සැපක් හදාගන්න හැම නිමේෂයකම උත්සාහ කරනවා ඒකට හරියට මුදල් වියදම් කරනවා ඒකට හරියට මහන්සි වෙනවා දුක් විඳින දුක් විඳින ගොඩ මහන්සි වෙනවා ඇතිව නැතිව යන සැප හදාගන්න මේක තේරුම් ගත්ත කෙනා ජීවිතය අතාරිනවද මේක තේරුම් ගත්තගෙන තමගේ ලෞකික ජීවිතය අතහරිනවද? නෑ අවබෝධයෙන් ජීවත් වෙනවා. හරි. අතහැරියත් හරියන්නේ නේද? අවබෝධයෙන් ජීවත් වෙන එකයි හරියන්නේ, සිහියෙන් ජීවත් වෙන එකයි හරියන්නේ. හැබැයි ලෞකික ජීවිතය අතහැරලා පැවිදි ජීවිතය දෙන කෙනෙකුට මේවා උපදවා ගන්න ගොඩාක් පහසුයි. ඇයි? Tamanට අවශ්‍ය කරන මූලික දේවල් ටික ඔක්කොම ශ්‍රද්ධාවෙන් මිනිසු ලබා දෙන හින්දා වෙනත් රාජකාරි නෑ සම්බාධක අඩුයි එච්චරයි නැතු ගිහි ජීවිත එතකොට හිතන්න බා ගිහි ජීවිතේ නම් මේව කරන්න හම්බෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ බොරුවක්. මේකට වෙනම කාලයක් තියාගන්න ඕනේ. නැරෙන්න කිට් වෙලාවත් මාස කිහිපයක් විවේකීව ඉන්න බලනවා. එහෙම දැන් ඔය කාලේ හොයන්න ගියොත් වෙන්නේ නැහැ. මේ ජීවිතේ මේ කාලෙම අපිට මේ කරගන්න පුළුවන්. ඒකකින් අපි බොහෝම දැඩි වමනාවකින් අද පැවරුම සිද්ධ කරන්න ඕනේ. හ්ම් කරලා බලන්න. වෙනදට වැඩිය වෙනසක් තේරෙයි. හ්ම් සිහිය පවත්වා ගැනීම කරන්න හෙට දවසෙත් අපිට මේ ගැන සාකච්ඡා කරනකොට මේ අතන්න හොඳට තේරෙයි මොකක්ද ඊයේ කිව්වේ කියලා. හැබැයි කරපු නැති කට්ටියට තේරෙන්නේ ආයසරයක් හෙටත් අහගෙන ඉඳී. ඔය විදිහටම අහගෙන ඉඳලා නේද කරපු නැති කට්ටිය ඔය විදිහටම අහගෙන ඉඳ ඊළඟ දවසෙත් අහගෙන ඉඳ ඊළඟ දවසෙත් අහගෙන ඉඳ ඒකල මැරෙන්න ගිහලා ළමයි එහෙම මතක් කරගෙන නේද ගෙම්බෝ වෙලා මීයෝ වෙලා ඉබ්බෝ වෙලා කුකුලෝ වෙලා උපදින්න. හරිද? එහෙනම් බුදුහාමුදුරන්ගේ මෙච්චර වටින ධර්මයක් අපිට තියෙද්දී අපි මේක ප්‍රායෝගික යෙදීමකට ගියේ නැත්නම් නේද අපි ලොකු අමාරුවක වැටෙනවා. ඒකද හැම දිනාටම මම හිතන්නේ මේ පිළිබඳව කටයුතු කරන්න දැන් පුළුවන්කම තියෙන. ඒකද අපි හැමෝම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා හැමෝටම උතුම් ධර්ම අවබෝධය සඳහාම මේ ධර්ම ශ්‍රවණමේ ආනිසංසය ඒ වගේම විශේෂයෙන් අද මේ මැදිරියට ඇවිල්ලා මේ ධර්ම දේශනාවේ දායකත්වය දරපු මේ පින්නන්ත පිරිස ඒ කට්ටියට ඒ ධර්ම දානමය දායකත්වය හැම දිනාටම ධර්ම ශ්‍රවණය මේ වගේම ධර්ම දානමය දායකත්වය හැම දිනාටම උතුම් නිවන් අවබෝධය සඳහාම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.